බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා සම්මා දිට්ඨිය ලබාගත හැකි යම්කිසි එක් එක් දෙයක් අවබෝධයෙන්ද නැත්නම් දේවල් ගොඩක අවබෝධයක් ලබා ගැනීමෙන්ද මාගේ ස්වාමීන් වහන්සේ ශබ්ද රූපේන දිශාව හඳුනා ගන්න හැකි උනත් ගන්ධ රූපේන දිශාව හඳුනාගත නොහැකි නොහැකි ඇයිද අද හිතන ප්‍රශ්න දෙකක්ම සම්මාදිට්ඨිය කියන එක ඒකේ එක ස්වરૂපයක් නෙමෙයි සම්මාදිට්ඨියේ අනන්ත ප්‍රභේද තියෙනවා. දැන් ආලෝකය කියලා ගත්තහම ආලෝකය එකක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. නමුත් ආලෝකේ ප්‍රභේද සූර්යාලෝකය කියන්නේ ආලෝකයක්. සඳ එළිය කියන්නේ ආලෝකයක්. ඊළඟට විදුලි එළිය කියන්නේ ආලෝකය. ඉටිපන්දම් එළියත් ආලෝකය. කණාමැදිරි එළියත් ආලෝකයක්. දැන් කණාමැදිරි එළියයි ඉර එළියයි කියන දෙක කොච්චර පරතරයක් තියෙනවද? නමුත් කණාමැදිරි එළිය එළියක් නෙමෙයි කියලා බැහැර කරන්න බෑ. අන්න ඒ වගේ සම්මා දිට්ඨිය කියලා ගත්තන් පස්සේ පින්පව් පිළිගන්නා තැන ඉඳලා එක් එක් ප්‍රමාණයට මේක වැඩෙන්නට පුළුවන්. ඉතින් එක කාරණයක් පිළිබඳව Tamanට පැහැදිලි වැටහීමක් තියෙනවා ඒ සම්බන්ධ සම්මා දිට්ඨියක් තියෙනවා. අනිත් ඒවා සම්බන්ධ සම්මා දිට්ඨියක් නැහැ. ගොඩාක් දේවල් පිළිබඳව එකට බැඳිච්ච ගොඩාක් කාරණා පිළිබඳව සම්මාදිට්ඨිය තියෙනවා නම් අපට ඒ බොහෝ කාරණා ගැන සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ਸਰවඥයි. ඒ කියන්නේ සමස්ත ලෝක ධාත් ධර්මයන් පිළිබඳවම උන්වහන්සේට නිවැරදි දැක්ම තියෙනවා. රහතන් වහන්සේට තියෙන්නේ මේවාෙහි નિસරු බව පිළිබඳ සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඊළඟට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේවා පිළිබඳ රහතන් වහන්සේට සම්මා දිට්ඨිය තියෙනවා. හැබැයි රහතන් වහන්සේට අපි හිතමු මේ ගහේ කොළ රවුම් උනේ කොහොමද? මේ ගහේ කොළ දික් උනේ කොහොමද? මේ ගහේ කටු ආවේ කොහොමද? මේ ගහේ කටු නැත්තේ මොකක් නිසාද? මේකේ අරටුවක් තියෙන්නේ. මේ ගහේ අරටු නැත්තේ. එහෙම ඇහුවොත් රහතන් වහන්සේට ඒක විග්‍රහ කරගන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒක කෙලස් නසන්න අවශ්‍ය නැහැ. ඒක තෘෂ්ණා ඒක තෘෂ්ණාව දුරු කරන්නට අවශ්‍ය නැහැ. තෘෂ්ණාව දුරු කරන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් උන්වහන්සේට අවිද්‍යාව දුරු වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ਸਰවඥයි කියන එක නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ ਸਰවඥයි. උන්වහන්සේට හේතුඵල වශයෙන්, පරමාර්ථ වශයෙන් සෑම දෙයක්ම විනිවිද දකින්නට පුළුවන්. ඒ රහතන් වහන්සේට ඒ తත්වයක් නැහැ. හැබැයි කෙලෙස් නසන්න අවශ්‍ය ප්‍රමාණයට උන්වහන්සේගේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට එක් දෙයක් ගැන නම් සම්මාදිට්ඨිය තියෙන්නේ ඒ පිළිබඳව පටලවෙන්නේ නැතුව වටහා ගන්න පුළුවන් බොහෝ දේවල් ගැන සම්මාදිට්ඨිය තියෙනවා ඒ ප්‍රමාණයට එතනත්තගේ ප්‍රඥාව විචක්ෂණ වෙනවා ඒ බොහෝ දේවල් ගැන සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ තමයි ඒ සියල්ලෙහි අන්තර් සම්බන්ධතාවයේ හේතුඵල වශයෙන් පැහැදිලිව පෙනෙන්නේ එතකොට තමයි අර විනිවිද දක්නා ගතියක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ දැන් ආලෝකයේ තියෙනවනේ මතු පිට පමණක් දකින්නට පුළුවන් ආලෝකය. ඊළඟට විනිවිද දකින්නට පුළුවන් ආලෝකය. සාමාන්‍ය සූර්යාලෝකය වගේ ගත්තාම මතු පිට පමණයි පේන්නේ. එතකොට X කිරණ වගේ ගත්තන් පස්සේ ඒවා විනිවිද යන ගතියෙන් යුක්තයි. එතකොට මෙන්න මේ විදිහට අපිට එක් එක්කෙනාගේ සම්මාදිට්ඨිය එහෙම නැත්නම් එක්කෙනාගේම සම්මාදිට්ඨිය ඒ ඒ කාරණා සම්බන්ධව අනුක්‍රමයෙන් වැඩෙන්න දියුණු වෙන්නට පුළුවන්. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. ඊළඟට ඊළඟට අර මලක කාරණේ හොන ඒක පොඩ්ඩක් ආය අහන්න. ඒකෙම අනිත් ප්‍රශ්නේ. ශබ්ද රූපේ එන දිශාව හඳුනා ගන්න හැකි වුණත් ගන්ධ රූපේ එන දිශාව හඳුනාගත නොහැකියයි. ඔව් ඒක මම හිතන්නේ ගිය පසුගිය සතියේ ධර්ම සාකච්ඡාව දේශනාව ඇහුවනම් ඒක වටහා ගන්න පුළුවන් ඒක නැවත අහන්න ඒකේ අපි පැහැදිලි කරනවා මහානායක හැමදෙරෝ දක්වනවා පසුගිය සතියේ ඊට ඉස්සරලා සතියේ දේශනා දෙකේම උන්වහන්සේ පැහැදිලි කරනවා ශබ්දය වර්ණය සහ ශබ්දය කියන්නේ චක්කු සෝත දෙක අරමුණු ගන්නේ අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක විදිහට අසම්ප්‍රාප්ත කියලා කියන්නේ එතනට ඒ කියන්නේ ඉන්ද්‍රිය තියෙන තැනට ප්‍රසාද රූපේ තියෙන තැනට අරමුණ ඇවිල්ලා නැහැ. අරමුණ තියෙන තැන තියෙනවා ප්‍රසාද රූපයෙන් හඳුනා ගන්න. ඒ නිසා තියෙන දිශාව දුර මේවා හඳුනා ගන්න පුළුවන්. එතකොට වර්ණයයි ශබ්දයයි දෙකම මේ විදිහට. හැබැයි ගන්ධය කියන එක එතන තියෙද්දි හඳුනා ගන්න එකක් නෙමෙයි. ඒක නිසා අනුක්‍රමයෙන් මෙහාට මෙහාට ගන්ධ රූපයන් ඇති වෙලා ඒ ඇති වෙන ගන්ධ රූපය තමයි අපි හඳුනාගන්නේ. ඒ නිසා තමයි අපිට අසවල් තනයි මේ ගන්ධය තියෙන්නේ කියලා ඒ දිශාව දුර ප්‍රමාණ එකපාරට හඳුනා ගන්න බැරි. හැබැයි අපි ගිය සතියේ කතා කළා ඒ ගන්ධය එන පැත්ත අපිට ඉව කරගෙන ඉව කරගෙන ගියොත් දැන් සුනකෙක් වගේ සතෙක් ඉව කරගෙන ඉව කරගෙන යන වෙන පැත්තකට ගියම ඒ පැත්තේ ඒක හඳුනා ගන්න. එතකොට වායුවෙන් වායුවත් එක්කලා ඒ ගන්ධය එන පැත්ත ඉව කරගෙන යනවා. ඉතින් ඒක වරදින්නත් පුළුවන් සමහරට. වරදින්න පුළුවන් කියලා කියන්නේ ඒක හුලඟත් එක්කලා වෙන පැත්තකට ගහගෙන ගිහිල්ලා නම් ඉතින් ඒක පස්සෙන් යන්න පුළුවන්. ඒ නිසා තමයි හරියටම හරියන්නේ නැත්තේ. ගන්ධ රූපය සම්ප්‍රාප්ත විෂයග්‍රාහක. ඒ කියන්නේ ඇවිදින් ප්‍රසාද රූපේ හැපුණොත් විතරයි ඒක දැනෙන්නේ. හැබැයි ශබ්ද රූපය අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක තියෙන තැන තියෙද්දි ඒක හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි ශබ්දයේදී අපට දිශාව දුර වැටහෙනවා. ගන්ධයේදී එහෙම දිශාව දුර ආදිය වැටහෙන්නේ නැත්තේ නිසා.